This the second part of the talk. You listened before. The long talk was split for the convenience of listening. මේ මේ මේ මේ දේවල් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් තියනවා කියලා නිමිති ඇතිකම දැක්කෙන් පස්සේ ඒ දේවල් ඉතුරු වෙනකම තමයි භව ආශ්‍රය කියලා කියන්නේ. දකින රූප සද්ද පැත්තේ රන් රිදී මුතු මැණික් ගෙවල් දොරවල් කියලා ඇතිකමට ඔබට පෙනෙනකම දැනෙනකමට තමයි ඔබේ මනසේ කාමාශ්‍රව කියලා කියන්නේ. පෙනෙන රූප ශබ්ද ගන්ධ රස පැත්තේ තව සත්‍ය පුද්ගලයෝ ඇති කියලා ඉන්නවා කියලා ඔබට දැනෙනකමට තමයි දිත්තාශ්‍රව කියලා කියන්නේ. ඔය ඔක්කොම ටික පවතින හේතු උනේ මොකද්ද? අන්නර අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්ත නිමිති ටිකේ. මොකද්ද අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්ත නිමිති? අල්ලගත්තේ මුලින්ම රූපේ විතරයි. ඒ රූපය මාළුවගල වැඩෙන්නා වගේ තණ්හාවෙන් අනන්ත පරිමාණ ප්‍රභේදය දක්වා රූප ගැන නිමිති ඔබේ මනසට ගෙනත් දෙනවා. ඔබ ඇත්ත නොදෙන සද්දය කියලා බලන්න එක නිමිත්තක් විතරයි ගත්තේ. අනන්ත අපරිමාණ සද්ද ගැන ඔබේ මනසේ නිමිති තියෙනවා. අද ඔබට ඔබේ මනසේ බාහිර පැත්තේ ගෙවල් දොරවල් රන් රිදී මුතු මැණික් ඉඩ කඩන් තියනවා කියලා ඒ විතරක් නෙමෙයි. මෙහෙම බැලුවාම ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම ඇහැ කන දිවනාසය ශරීරයේ පරිහරණය කරන මේ මම ඉන්නවා කියලා පුද්ගල භාවයකින් gedi pitin එහෙම දැනෙන කම. ඒ ඔක්කොම මනෝ. මේවා ඔක්කොම කර්ම භවය. දැන් පුරාණ කර්මයට හටගත්ත විපාක නාම රූප දෙක කොයි වෙලේ හරි බිඳුනොත් විඥාණයට ඕන තරම් නිමිති තියෙනවා බාහිර යන්න. ඒ හින්දා ඒ විපාක ටිකේ ඒ විපාක ටිකේ ඇත්ත ඇති හැටි නොදැන අවිද්‍යාවෙන් දුව පුතා රන් රිදී මුතු මැණික් කියලා නිමිති ඇති වෙන විදිහට හිතින් කියින් කිරින් කරනකොට බාහිර රූප, ශබ්ද, ගන්ධ පැත්තේ තව සත්‍යෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, දේවල් කාරණා පියනවා කියලා ඔබට දැනුමක් හැදෙනවා, විඥානය පිහිටනවා. එහෙම විඥානය පිහිටියොත් ඔබ මේ විපාක නාම රූප දෙක පැත්තට නැමෙනවා දුව පුතා ගෙවල් දොරවල් යාන වාහන කියලා. එහෙම මනසකට දුව පුතා ගෙවල් දොරවල් යාන වාහන ස්පර්ශ කරන්න පුළුවන්. අවිද්‍යාවෙන් කර්ම භවය හදාගෙන මේ විපාක ස්කන්ධ ටිකට තබල ජීවත් වෙන කම තිබුණොත් ජීවත් වෙන කම තිබුණොත් ලෝකය කියන එක හැදෙනවා මාව හැදෙනවා තමන්ව හැදෙනවා තමන්ගේ අම්මා තාත්තා දුව පුතා හැදෙනවා එයා දන්නවා විපාක ස්කන්ධ ටික නොදැන අවිද්‍යාවෙන් සංස්කාර නිමිති හදාගෙන තණ්හා උපාදාන වශයෙන් හිත හැසිරෙව්වොත් ඒ කෙලෙස් ටික කෙලෙස් ටික විපාක ස්කන්ධ ටික මත තබලා ලෝකය කියන එකක් හැදෙනවා කියලා දකින හින්දා ලෝකේ නෑ කියලා කියන්නේ. එයා දන්නවා උප්පත්ති භවයෙන් උප්පත්ති හැටියට ආපු විපාක ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටිය දැකලා බාහිර රූප ශබ්දේ නිමිති ඇති නොවන විදිහට අද ජීවත් වෙන්න පුළුවන් වුණොත් උපත්ති වශයෙන් ඇත්තටම ඇත්ත විදිහට ආපු තැන ඒ කියන්නේ උපන්න ගෙදරට ආපහු යන්න පුළුවන් වුණා මේ විපාක ස්කන්ධ ටිකේ බාහිර දුව පුතා අම්මා තාත්තා ගෙවල් දොරවල් කියලා අලුතෙන් නිමිති හැදෙන්නේ නැහැ. හැදිච්ච නිමිති තියෙනවා නම් ටික ටික දිය වෙනවා. ඒ කියන්නේ අද තියෙන්නේ නිමිති එකතු වෙන විදිහට. මෙහෙම යමක් බලනකොට බලලා අහපහු යනකොට එකතු වෙනවා. කවදාවත් නොදැක්ක දෙයක් දැක්කහම දැනුමට එකතු වෙනවා. කොහොම තමයි කර්ම භවය හැදෙන්නේ. හැබැයි ඔබ උපත්ති භවයේ තිබුණු විදිහට ස්කන්ධයන්ගේ උදේවැයට නුවණින් බහැර ඉඳන් Tamanට ස්පර්ශය නිසා පෙනෙනවා ඇහෙනවා ඒක විඳිනවා ස්පර්ශ නිරුද්ධ වෙනකොට පෙනෙනවා ඇහෙනවා කියන දේ නිරුද්ධ වෙන මොකද දකින්න තැනට ඇවිල්ලා තිබුණා අදත් ඔබට පුළුවන් බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස පැත්තේ ඉපදෙනකොට නොතිබුණු පස්සේ වරදක් නිසා හදාගත්ත මේ බාහිර ලෝකේ අතහරින්න. ඒ ලෝකේ අතහැරනකොට, ඒ පැවැත්ම අතහැරනකොට ඒක ඇතුලේ සංයෝජන යට හිත වූ ධර්මයන් කෙරෙහි යම්තාක් ඔබේ මනසේ සංයෝජනයක් තිබුණා ඒ ඔක්කොම තතහැරෙනවා. දුව පුතා රන් රිදී මුතුමනි කම්ම තාත්ත කියන ඔක්කොම නිමිති ටික අතහැරෙනවා. ඒ කියන්නේ පුරාණ කර්මයට හටගත්ත මේ විපාක ටික ඉවර වෙන දවසට කීනම් පුරාණම් නවම් නත්ති සම්භවම් අලුතෙන් භවයකුත් නැහැ. තේ කියන බීජ කර්මය නැමැති බීජ ක්ෂය වෙලා අවිරුළු ඡන්දා තණ්හාව වැඩිලා නැහැ තණ්හාව වැඩෙන්නේ කර්ම නැමැති බීජ විඥාණයට නිමිති තියෙන්නේ නැවත භවයක ඇලිච්ච සිතක් තියෙන්නේ කර්ම භව පැත්තේ දුව පුතා ගෙවල් දොරවල් කියලා ඔබෙන් පරිබාහිර තමයි ඔබට වැඩි බැඳීමක් තියෙන්නේ. අද ජීවත් වෙද්දී මෙන්න මේ උප්පත්ති භවයේ තියෙන විපාක ස්කන්ධ ටිකේ වාසයට පැමිණෙනකොට පැමිණිලා අන්න අර පැත්ත අතහැරියොත් මේ විපාක ස්කන්ධ ටිකත් නිරුද්ධ වෙනවා කල් ඇතුවමයි හිතට නිමිති විඥාණයට ආහාර නැති කලේ මෙයා නිබ්බන්ත දිගරා යතයන් පදීපෝ ඒ ධීරයන් වහන්සේ පහනක් නෙවෙම වගේ වෙනවා අන්න එහෙම දකින්න කෙනා මේ විපාක ටිකට හිත තබලා විපාක ටික පිරිසිඳ දැකලා අද අවිද්‍යා සංකාර කියන මෙන්න මේ කෙලෙස් කර්ම ටික ඇති කර නොගත්තොත් ඇති කරගත්ත ටික දුරු කළොත් දුරු කළ විපාකයට වාසය කරන්න පුළුවන් වුණොත් මේ ලෝකය නිරුද්ධ වෙනවා කියලා දකින හින්දා ලෝකේ තියෙනවාමයි කියලා ගන්නෑ විපාක ස්කන්ධ ටික දකිනවා ශුන්්‍යතාවය දකිනවා ඒක නොදක රූප ශබ්දය කියලා නිමිති අරගෙන තණ්හා උපාදාන වශයෙන් කර්ම භවය හදාගත්තොත් ඒ කර්ම නිමිති ටික විපාකයට හේතු වෙලා අද ලෝකයක් හැදෙනවා තමන්ව හැදෙනවා අම්මා තාත්තා හැදෙනවා ගෙවල් දොරවල් ඉඩකඩම් හැදෙනවා කියලා දකින හින්දා නෑ කියන්නේ යම් වෙලාවක උප්පත්ති භවයේ විපාක ටිකේ ඇත්ත ඇති හැටි දකිමින් නුවණින් එතෙන්ට පැමිණීම වාසයට පැමිණිලා රූප, ශබ්ද, ගන්ධ ආදී අරමුණු වල කෙලෙස් වශයෙන් හිත හසුරවනකම අලුතෙන් අතහැරියොත් පරණ හුරුව ගෙවා ගත්තොත් විපාක ස්කන්ධ ටිකේ ජීවත් වෙනවා බාහිර දුව පුතා රන් රදී මුතුමැණික් කියන නිමිති ඒ මනසේ නැති වෙනකොට ඒ මුණහම ලෝකයේ කියන එක කම්බ වෙන්නේ කියලා දකින හින්දා නෑ කියන්නේ මෙන්න මේ පටිච්ච සමුපාද සිද්ධියේ ප්‍රධාන වශයෙන් ධර්ම තත්කයි තියෙන්නේ. විපාක ටිකක් විපාකයේ පිරිසිඳ නොදකින කම නිසා අද කර්ම කෙලස් ටිකක් හදා ගන්නවා. මේ හදාගන්න කර්ම කෙලස් ටික ඔබටත් මටත් දෙආකාරයකින් විපාක හම්බ වෙනවා. මොකක්ද? වර්තමාන මේ විපාක ස්කන්ධ ටික පිරිසුදු නොදැකීම නිසා අද ඇති කරගන්න කර්ම කෙලස් ටික පුරාණ කර්මයට හටගත්ත මේ විපාක ටිකට තබලා අද සත්පුද්ගල භාවයෙන් දුක් විඳිනවා ඒක මේ වර්තමාන කර්මයට විපාක පුරාණ කර්මයට හටගත්ත විපාක ස්කන්ධ ටික මේ කර්ම නිමිත්තෙන් ඔසවලා අවසලා අරගෙන අපි අද කෙලස් ටික විපාක ස්කන්ධ ටිකට තබලා පුද්ගල භාවිනුත් දුක් විඳිනවා. ඒකට කියනවා ditth ධම්ම විපාක. ඒ විදිහටම ඒකම මේ කෙලස් ටිකටම මේ අවිද්‍යා කර්ම කියන කෙලස් ටිකටම මව කුසකට ප්‍රතිසන්දි වශයෙන් පැමිණලා සම්පරායික විපාකයක් ලැබෙනවා. අද ඇති කරගන්න කර්ම කෙලස් ටික ਦਿੱත්ත ධම සම්පරායික කියන දෙආකාරයකින් අපිට ලැබෙනවා. ඒ කියන්නේ මේ විපාකයේ පිරිසිදු නොදැක කෙලස් ඇති කරගත්තොත් අද තමන්වත් හදාගෙන තමන්ගේ දුව පුතත් හදාගෙන අම්මා තාත්තා ඥාති හිතේසින් හදාගෙන යුතුයකම් හදාගෙන වගකීම් හදාගෙන ඒවා අයින් කරන්න බැරි හිස මත තබාගත්ත ගෙනියන්න බැරි බරක් බවට පත් කරගෙන ණය තුරුස් නිന്ദා අපහාස කියන ධර්මතාවයක් හදාගෙන අද දුක් වෙනවා අවශේෂ හැටියට මව කුසකට ප්‍රතිසන්දි වශයෙන් යනවා හරි ඒක දකින්න හින්දා යා ලෝකේ නෑ කියන්නේ හැබැයි අපි උප්පත්ති වශයෙන් එනකොට මෙහෙම එකක්වත් තිබුණ නැහැ. සතර මහා ධාතුව, බාහිර පොළොව අපිට තිබුණේ නැහැ. අපිට තිබුණු පොළොව මතයක් වන ශරීරය. කියලා දැකලා ආපහු ඒකට වාසයට ගියොත් බාහිර පොළොව අතාරින්න පුළුවන් කියලා දකින්න කෙනා ලෝකයේ තියනවා කියන්නේ නැහැ. එතකොට මෙන්න මෙතනදි තියෙනවා කාරණාවක් වෙනතන. උප්පත්ති භවයේ පෙනෙන දේ, පෙනෙන පැත්ත තුල විපාකයේ තුල හැමදාම තිබුණේ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තුර සම්පූර්ණ අනාත්ම වූ ශුන්‍යතාවය. ඒ විපාක ස්කන්ධ ටිකේ රන් රිදී මුතුමැණි ගෙවල් දොරවල් ආදී නිමිති කිසිවක් තිබුණේ නැහැ. ඇස් ඉදිරි පිටට ආවේ වර්ණ සටහනක් චිත්‍ර මාත්‍රයක් විතරයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කාමය කියලා කියන්නේ මේ චිත්‍ර බලාගෙන පුරුෂයා තුළ උපදින සංකල්ප රාගයට සංකල්පයටයි රාගයටයි සංකල්ප රාගයට තිත්තන්ති චිත්‍රණ තතේව ලෝකේ ලෝකේ චිත්‍රයක් තියෙනවා හැබැයි ඔබත් මමත් හිතන විදිහේ රන් රිදී මුතුමැණි ගෙවල් දොරවල් නැහැ හැබැයි තියෙන වැඩේ තමයි අපේ සංකප්පය අපේ රාගය අර ශුන්්‍යත ස්කන්ධ ටිකේ පිහිටියම ඇත්තම වෙනවා. මෙන්න මේ කාරණාවෙන් පොඩ්ඩක් බලමු අපි මම වෙනදටත් කියලා තියෙනවා නම් පොඩි පරිශ්‍රණයක් ඈ. හොඳට බලන්න. රුපියල් 5000 කොලයක් බිම වැටිලා තිබුණොත් හරි දැක්කපු ගමන් ආය ප්‍රාර්ථනාවක්වත් ප්‍රත්‍යවේක්ෂාවක්වත් හිතන්නවත් ඕනේ ඔබට තේරෙනවා මේක රුපියල් 5000ක් වටිනවා මේක ගත්තොත් මේ මේ දේවල් කරන්න පුළුවන් කියලා. තේරෙනවද නැද්ද? තේරෙනවා. කීයටවත් ඔබට තේරෙනවද ඒක දිහා බලනකොට ඒක වටිනාකමට ඒක 5000ක් වටිනවා කියලා මට තේරෙනව නේද කියලා ඔබට ඔබ තේරෙනවද? ඔබට හිතෙනවද? ඔබට දැනෙනවද? කීයටවත් නැහැ. බාහිර තියෙන්නේ තින්ත ටිකක් කඩදාසියක් වර්ණ සටහනක්. හරි? ඒක දකින්නකොටම ශනිකව රුපියල් 5000ක් වටිනවා කියලා ඒක දකින්න කෙනාගේ මනසේ උපදින්නේ. නමුත් එයා දන්නේ ඒකයි. රූපයත් දන්නේත් නැහැ නොදන්නාකම නිසා. ඒක දකින්නකොටම රුපියල් 5000ක් වටිනවා කියනකම මනසේ දෙනවා. මේක දකිනකොට මගේ මනසේ දුනා කියලා ඒක දකින්නෙත් නැහැ. එතකොට මොකද කරන්නේ? රුපියල් 5000ක් වටිනවා කියලා ඒ දිහා බලනවා. තමන්ගේ මනසේ තියෙන වටිනාකම හැපිලා පවතින අර කඩදාසියේ. ඒක අපි දන්නේ. අපිට තේරෙන කඩදාසිය වටිනවා වගේ. ඒක වටිනවා වගේ තේරෙන ඒ හින්දා ටග්ගල ඒක හින්දා ගන්නෙ. ඒ හින්දා කඩදාසිය රකින්නේ. කඩදාසිය මීයෝ කෑවොත්, වේයෝ කෑවොත්, හොරු ගත්තොත් Tamanට දුක හින්දා ඒක වටින හින්දා ලාච්චුක දාලා ආරක්ෂා කරනවා. යම් දවසක ඔබට තේරුණා චිත්තන්ත චිත්‍රන්නේ ලෝකේ ලෝකේ චිත්‍රයක් තියෙනවා. සංකප්ප රාග පුරුෂස්ස කාමෝ මේක දකිනකොට පුරුෂයාගේ මනස තුල ඇති වෙන සංකල්පේ රාගය දෙකයි කාමයි දකිනකොට රුපියල් 5000ක් වටිනවා කියන සංකල්පේ එකනම් ගත්තොත් නියමයි කියලා එකට ඇලීමෙන් ඇති වෙන රාගය දෙකයි කාමය කියලා තේරුනොත් එකට නැවෙන්නේ නමුත් ලෝකෙට ඉඩ නැහැ මානසික තියෙන ගතිය හැපිලා පවතින්නේ අර රූපෙමයි රූපේ වටිනවා වගේ ඒත් අපිට හිතන්නවත් බෑ. අපිට අදවත් පිළිගන්න බෑ. අපිට හිතන්නේ ඒ 5000 කොළ නැද්ද? වටිනා 5000 කොළ ඕන තරම් තියෙයි. දැන් කොල්ට ගියාම ගත්ත හැකි වැඩ කෙරුවොත් ගත්ත හැකි කියන අදහස අදත් ඔයගොල්ලෝ ඉන්නේ. නමුත් අපි පරීක්ෂණයක් කළොත් ආණ්ඩුවේ නීතියක් දැම්මොත් අදර 12න් පස්සේ අහවල් කාණ්ඩයට අයත් 5000කුල අවලංගුයි කියලා. මොකක් වෙයිද බලන්න. අරක දකින්නකොට ඊයේ තරම් අද වටිනව වෙයිද? දැන් අරගෙන ගිහිල්ලා හංගලා යතුරු දාලා වහනවද? මීයෝ කෑවොත් ඒයෝ කෑවොත් දුක එනවද? හොඳට බලන්න මට ඊයේ පෙවුනේ මේ 5000මයි මේ වටින්නේ මේකමයි වගේ. හොඳට බලන්න වටිනාකම තිබුණේ කඩදාසිය නම් ඊයේ වටිනවා අද නොවටිනවා වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපි නොදන්නවා වුණාට ඒක වටිනාකමට පෙනින්නකම තිබිලා තින්නේ අපේ මනසේ. මොකද ඊයේ 5000 කියලා වටිනවා අරගෙන ආච්චිය දාන්න තරම් පුළුවන්. හැබැයි රෑ 12න් පස්සේ ආහවල් කාණ්ඩයටයි 5000 කලවලංගුයි කිව්වට පස්සේ දැන් දකිනකොට කඩදාසියක්. ඒක අරගෙන කඩේට ගියාට බඩු මුට්ටු ගන්න බෑ. සංකල්පෙට ඉඩ නැහැ. රාගෙට ඉඩ නැහැ. අන්න එතකොට චූටි ඉඩක් අපිට තියෙනවා. එහෙනම් ඇත්ත තමා ඒක වටිනාකමට පෙන්වන මානසය තමයි තිබිලා තියෙන්නේ කියලා නිකන් ගතියක්. කොහොමවත් මට උපමාවක් දෙන්න බැරි වුණොත් 5000 වටිනාකමට පෙනෙනවා 5000 වටිනවා නෙමෙයි කියන එක පෙන්වන්නවත් විදියක් නැහැ. ඔය විදිහටමයි ඇස් ඉදිරි පිටට එන ඔබේ දරුවා මොන කරා හම්බුනේ. දකින්නකොට ආදරණීය මගේ දරුවා මොන කරා කියන ඔබේ මනසේ ගතිය ඇති වෙලා ඒ මානසික ඡායාවේ රූපෙට වැටුනොත් ඔබට පේ ශූන්‍යවත් නැහැ දර්ශනයක්වත් මේ රූපේ මට දරුවා වගේ පේනවා මට මුණුපුරා වගේ පේනවා ඒ රූපය අරඹය මගේ මනසේ ආදරය සෙනෙහස කියන හැඟීම යෙදිලා චෛතසිකය යෙදිලා නේද කියලා ඔබට පේන්නේවත් නැහැ. ඔබට පේන්නේ මේ දරුවා මුණුපුරා වගේමයි. අර පන්දහැ කොලේ වටිනවා කියලා දැකලා ලාච්චිය දාගත්තා වගේ අර සතර මහා ධාතු රූපේට අපේ මනසේ ඡායාව වැටිලා සතර මහා ධාතු දරුව මුණුපුරා වගේ පෙනෙනකොට සතර මහා ධාතු ස්පර්ශ කරන දරුවා ඉඳිනවා කියලා සතර මහා ධාතු ස්පර්ශ කරනවා මුණුපුරා ඉඳිනවා කියලා සතර මහා ධාතු ස්පර්ශ කරන දරුවා දොළුවත ගන්නවා කියලා පේන්නේ නැහැ දස්සනකවත් පෙනෙන තැන තිබුණේ උප්පත්ති භවය එක දරුවා පුද්ගලයා කියලා වටිනාකමට පුද්ගල භාවයට පෙනුණු තැන මනස කෙලෙස් කර්ම භවය ඒ කර්ම භවයේ ඡායාව විපාක ස්කන්ධ ටිකට වැටිලා පන්දහ කොලයක් හැදුවා වගේ දරුවම පුරා හදලා තියෙන්නේ නේද කියලා දන්නවත් නැහැ. කරන්නවත් බැහැ. අර උපමාවෙන් පෙන්වුවා වගේ බුදුරජාණන් වහන්සේ අපිට අනුකම්පාවෙන් මාර්ගයක් පෙන්වන පොඩි උපමාවක් පෙන්වුවා. මහණෙනි මෙන්න මේ ප්‍රයෝගය කර කර ඉඳ මෙන්න මේ ප්‍රයෝගය කර කර කර කර හිටියොත් විපාක ස්කන්ධ ටික දකින්නකොට කෙලස් ටික Tamange මනසේ යෙදෙන්නේ නේද කියලා Tamanට පෙනෙනවා. Tamange මනසේ තියෙන ඡායාව මේ රූපෙට වැටුණු හින්දා රූපය මේ විදිහට පෙනෙනවා නමුත් රූපයත් මේක නේද කියලා තමන්ට පේන්න පුළුවන්. එදාට ඔබ මේ විපාක ටිකේ කිලිස් වශයෙන් හැතිරිලා දුක්සාගත භවය හදාගන්නේ නැහැ කියලා ක්‍රමයක් වෙනවා. හරි? ඉතින් මට මෙතෙන්ද මතක් කරන්න උනේ අද අපි දුක උපද්දවාගෙන දුක් විඳින තරම් කාලකන්ණි වෙලා අපේ කෙලෙස් වල කෙලෙසහගත මානසික ඡායාව ශුන්‍යතු අනාත්ම වූ ස්කන්ධ ටිකට වැටිලා ලෝකයේ ආත්ම වෙලා ඉතින් මේකට බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අද වගේ දවසක පහළ වෙලා මේ විපාක ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටි බලලා ලෝකය හදන ලෝකය නිර්මාණය කරන කර්ම භවය කර්ම භවය කියනකොට කාමවචර කර්ම රූපවචර කර්ම අරූපවචර කර්ම ඔක්කොම ටික තියෙනවා මේ කර්ම භවය අයින් කළා නිරුද්ධ කළා නූපදන ස්වභාවයට පත් කළා ලෝකය නිරුද්ධ කළා නිවි සැනසීලා වැඩ හිටින්න ක්‍රමයක් වෙනවා අපි ඒක ටිකක් බලමු. මේ උප්පත්ති භවයේ ස්කන්ධ ටිකේදී එතන ධර්මතා දෙකක් තියෙනවා. එකක් තමයි පළවෙනි එක තමයි ප්‍රවෘත්ති විපාක පෙනෙන ඇහෙන දැනෙනකොට පුංචි කාලේ ඇත්ත ඇති හැටි තිබුණේ අපිට පෙනෙනවා කියන සිද්ධිය නිර්මාණය කරන්ද ස්කන්ධ පංචකයක් යෙදිලා ගෑ වෙලා පෙනෙනවා කියන සිද්ධිය හැදුවේ එහෙම පෙනෙන දෙයි වින්දේ මනෝ විඥාණයට පෙනෙන්නේ රූපය කියලා රූප විතරක් තනියම ඇසුරු කරන්න පැවැත්මක් තිබුණේ නැහැ ඒක අද අපි දැනගෙන අන්න එතෙන්ට අපි ආපහු වාසයට ආයුතු ඒ කියන්නේ මෙහෙම පෙනෙනකොට පේන්නේ රූපය කියලා අරමුණු අරගෙන හිතින් කින් කිරින් කළොත් ඔබ දකින්ද මේ තමයි මායාවේ භූමිය එහැ මායා රූපය මායා චක්කු විඥානේ මායා කෙලින්ම මායාවේ තුරුන්ට ගියා කෙලින්ම ඔබ පෝරකයට නියත වෙන විදිහට ඔබේ ගතිය ඔබ හදාගත්තා මේ ජීවිතේ දුක් විඳලා සාංශාරික වශයෙන් සතර අපා දුක් විඳින හේතුව මේ රූපේ කියලා බලන එක බැලම තුල තැවරලා තියෙනවා කියන එක දැනගෙන ඔබ හැම වෙලාවෙම අත ඉඳලා පුළුවන් තරම් පෙන්වන්න උත්සාහවත් වෙන්න මොකද්ද මේ ස්පර්ශය නිසා පෙනෙනවනේ හොඳට බලන්න ඇහැ නැතුව පේනවද නැහැ ඇහැට රූපයක් හම්බුනේ නැත්තම් පේනවද නැහැ ඇහත් රූපයක් දෙන්න තියෙන තැනට සිත චක්කු විඥාණය නොපෙමුණොත් පේනවද නැහැ ඒ තුන් දෙනාගේ එකතුවට කියනවා ස්පර්ශ ස්පර්ශ වුණොත් හිතේ නාම කියන ටික යෙදෙනවා ඒ කියන්නේ පේනවා ස්පර්ශ වුණොත්මයි පේන්නේ එහෙම පෙවුනොත් තමයි ඔබට විඳින්න පුළුවන් ඔබ විඳින්නේ මනෝ විඥාණයෙන් මනෝ විඥාණයෙන් විඳින්නේ මොකක් නිසාද ඔබ නිකමට පෙන්වන්නේ මේ ස්පර්ශය නිසා පෙනෙනවනේ. තවත් පොඩ්ඩක් ඕනනම් අර්ථ දක්වනවා. පේන දෙයට යටින් හම්බ වෙන්නේ නැහැ නුවණයි. ඇහැ නිසා, රූපය නිසා, චක්කු විඥානය නිසා පේනවා. ඇහැ රූප චක්කු විඥාන කියන්නේ ස්පර්ශ ස්පර්ශ නිසා පේනවා. මේ පේන දේ විඳිනව නේද කියලා අල්ලදෙන්න. එතකොට මනෝ විඥාණයට මේ රූපේ කියලා මේ ඇහැ කියලා මේ චක්කු විඥානයක නිමිති ගන්න බෑ. නිමිති ගන්න බෑ. ඒ ටික නිසා ඇහැ රූප චක්කු විඥාන උපකාර ස්පර්ශයට ස්පර්ශය කියන්නේ පෙනෙනවා. ඵලයක්. ඒ කියන්නේ වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම විදිහටයි තේ. ඒ පෙනෙන දේ විඳින්නේ. කන ශබ්ද සෝත විඥානය කියන්නේ හේතු ඒක උපකාර සෝත ස්පර්ශයට. සෝත ස්පර්ශ නිසා ඇහෙනවා. ඇහෙනකම විඳිනවා නේද කියලා ඇහෙනකොටම ස්පර්ශය නිසා ඇහෙනකම විඳින ඇහෙනකම ඇති වෙනවා. ස්පර්ශ නැති වෙනකොට ඇහෙනකම නැති වෙනවා කියලා පෙන්වන්නද? ඇහෙන්නේ සද්දේ කියලා ඇසුරු කළ හුරුවක් තියෙනවා නම් ඒක ගෙවෙන්න නැවත සබ්දය කියලා අල්ලගන්න හුරුව නූපදින්න උපන් හුරුව ගෙවෙන විදියට පෙන්වන්න. මෙන්න මෙහෙම කළොත් ඔබ මේ කර්ම භවයෙන් ආපහු ටික ටික උපත් භවයට එනවා. අද අද ඔබට පිනෙනකොට ස්පර්ශ නිසා පේන්නේ ස්පර්ශ නිසා ඇහෙන්නේ කියලා ඔය ඇත්ත උන සිහි කරගන්න එක ලේසි නෑ. ඇයි? මේ ඇත්ත වැහිලා රූප, ශබ්ද, ගන්ධ කියන එක තුලයි අද අපි වාසය කරන්නේ. අපිට ඇත්තටම අද සතර මහා ධාතුවයි පොළොව වෙලා තියෙන්නේ. උත්පත්ති වශයෙන් ආවේ බඹයක් වුණු ශරීරය පොළොව කරගෙන. කර්ම භවෙන් අපි ඇදලා දැන් ඇලියට ඇත්තටම සතර මහා ධාතු රූපය පොළොව කරගෙන වාසය කරන. රූප ශබ්ද පරිහරණය කරන ඔබට ස්පර්ශ නිසා පෙනෙනවා කියන තැනට හිත තබලා පේන්නේ රූපේ ඇහෙන්නේ ශබ්දයේ කියලා හිත අසුරන පැවැත්ම අතහරින්න හරිය අමාරුයි. ඒ හින්දා මෙතෙන්ට කවදා හරි එන්න ඕනේ කියන එක දැනගෙන දැනට මෙහෙමවත් එකක් කරන්න වෙනවා අපිට. රූපේ කියලා හම්බ වෙන මට්ටම තුල රූපය ඇත්ත පෙන්වන්න. රූපය කියලා හම්බ වෙන මට්ටම ඇදලා ආධ්‍යාත්මික පැත්තට ස්පර්ශ නිසා පේන්නේ නැහැ කියලා දාගන්න අපිට අමාරුයි අද. ආශ්‍රව වැඩි. ඒ හින්දා පේන්නේ රූපේ කියන පැත්තෙම ඉඳගෙන ඒ රූපය ඇත්ත පෙන්වන්න. ඒ රූපය ඇත්ත පෙන්වන්න තමයි සතිපට්ඨාන පෙන්වන්නේ. ඒ රූපේ ඇත්ත පෙන්වනකොට අවිඥානක අචේතනික දේවල් දුරවල් රන් රිදී මුතුමැණික් ගැන ඔබේ හිත බැඳිලා තණ්හාවක් තිබුණොත් ඒත් ඒක පැත්තකින් තබන්න ප්‍රශ්නයක් නෑ. ඔබ රූප, ශබ්ද කියලා බාහිරට ගිහිල්ලා බලන රූපවල ඔබට හම්බ වෙන සවිඥානික රූප ගැන විතරක් වගබලා ගන්න. සත්ත්ව පුද්ගල භාවයට හම්බ වෙන. මෙහෙම බලනකොට මේ තමන් කියලා හම්බ වෙන අම්මා තාත්තා දුව පුතා තව සත්‍ය පුද්ගලයෝ කියලා හම්බ වෙන මෙන්න මේ රූප ටික විතරක් රූප හම්බ වෙන පැවැත්මක් තුළ රූපයත් පෙන්වන්නේ. ඒක අද නෑ නමුත් නිරුද්ධ විච අතීත රූපවල බලන්න. ඔබේ අම්මා තාත්තා සීයා මැරිලා ඇති. අද නෑ. හැබැයි ඒ හිතියා කියන තැනින් තියෙනවනේ. ඒ හිතියා කියන රූපය අනාත්ම බව පෙන්වන්නට. දැන් ඉන්නවා කියන එක අනාත්ම බව පෙන්වන්නට. ඔබට තියෙන්නේ සතිපට්ඨාන මට විස්තර කරන්න වෙලා නැති. නමුත් සතිපට්ඨානේ තියෙන විදිහට සත්ත්ව පුද්ගල භාවය ඇත්ත වෙන්න නොදී පුද්ගලයේ සිහි වෙනකොටම නෑ ඒ රූපය හැදිලා තියෙන්නේ කන බුන ආහාරෙන්නේ බාහිර ගස් වල තියෙන පටවි ධාතුවත් ඒ ශරීරයේ තියෙන කෙස්ලොම් නියදක් කියන පටවි ධාතුව සමානයි ගස් වල තියෙන පටවි ධාතුව සත්‍යෙක් පුද්ගලෙක් නොවනවා වගේ අර අපිට පුද්ගලයෙක් කියලා හිතෙන රූපය අල්ලගෙන කියන්නේ ඒ ශරීරයේ තියෙන කෙස් ලුම්නියදත් කියන්නේ පඨවි ධාතු සත්‍ය පුද්ගලයක් නෙවෙයි. ලින්දක වැවක පොකුණක තියෙන ආපෝ ස්වභාවයේ සත්‍ය පුද්ගලයක් නෙවෙනවා වගේ නෙවෙයි වගේ ඒ ශරීරයේ තියෙන පිටෙන් තරවලියේ දහගේ සත්‍ය පුද්ගලෙන් නෙවෙයි නේද? බාහිර ගිනි ගොඩක සූර්ය රශ්මියක තියෙන උණුසුම සමානයි මේ ශරීරයේ තියෙන උණුසුමයි. බාහිර උණුසුම සත්‍ය පුද්ගලික නෙවෙයි වගේ මේ උණුසුම සත්‍ය පුද්ගලික නෙමෙයි කියලා ආධ්‍යාත්මික සතර මහා ධාතුවට බාහිර සතර මහා ධාතුව ආදේශ කර කර පෙන්වනවා. පෙන්නලා ඒ රූපය පිරිසිඳ නොදකින්න කම නිසා ඒ රූපය දකිනකොට පුද්ගලයෙක් කියන අදහස මට සිහි වෙනවා. මම පුද්ගලයෙක් කියලා බලනවා. නමුත් රූපය කනගුණ ආහාරයෙන් හැදෙන සතර මහා ධාතුයිනේ. දරුවා කියලා සිහි වෙනකොට ඒ රූපය කනබුන ආහාරයෙන් හැදුන සතර මහා ධාතු බව පෙන්වනවා. ඒ රූපය දකිනකොට මට දරුවා කියලා හිතෙනවා. මම ඒ රූපෙ දිහා දරුවා කියලා බලනවා. හැබැයි මෙහෙමයි ඇත්ත. මේ දිහා බලනකොට මේ රූපය කනබුන ආහාරයෙන් හැදුන සතර මහා ධාතුයි මේ රූපය දකිනකොට මම කියලා හිතෙනවා. මම කියලා බලනවා හිතෙන් ඒ රූපය මෙහෙමයි කියලා ඔහොම පෙන්න පෙන්න පෙන්න පෙන්න ඉන්නේ. එතකොට අත්ථේ කායතෝ පනසසති පට්ඨපත්තිවද සත්‍ය පුද්ගලික නෝ කාය පමණක් ඇත්තේ යන සිය හොඳින් එළඹ සිටිනවා හ්ම් නැචකින්ච ලෝකේ උපාදිත ලෝකේ කිසිම රූපයක් දුව පුතා අම්මා තාත්තා හැටියට උපාදාන වශයෙන් ගන්න එපා ගන්න දෙන්න එපා සතර මහා ධාතුව දුව හැටියට පුතා හැටියට අම්මා හැටියට මම හැටියට අරගන්න එපා ගන්න දෙන්න එපා සතර මහා ධාතු පස්දියගෙන සොලන් හතර විපරිණාම වෙනකොට ඔබත් මමත් මෞමල දුකට අඬපු කඳුළු සතර මහා සාගරය යලට වැඩි. පස්දිය ගිනිසුලන් හතර විපරිණාම වෙන්නේ තාත්ත මල දුකට දරුවා මල දුකට සහෝදරයා මල දුකට අඬපු කඳුළු සතර මහා සාගරය යලට වැඩි. සතර මහා ධාතු විපරිණාම වෙන්නේ මම ලෙඩ වෙලා මම මහලු වෙලා මම මැරෙන්න යනවා කියලා විඳපු දුක් අනන්ත යපරිමාණයි. අපි ඇහැ වැරදිලා කිනුතුනි අද හරියස් දෙක පාද ගන්නට අද වගේ දවසක මගේ බුදුහාමුදුරු ලෝකේ පහළ වුණේ මේ අවිද්‍ය අන්ධකාරය දුරු කළා ප්‍රඥා ලෝකේ අපි තුල පහළ කරගෙන මේ දුක්ඛාන්ත සසර නිතර වෙන්න. ඉතින් මේ කර්ම භවය අයින් කරන්නේ හැම රූපයක්ම විදර්ශනා කරන්න භාවනාව ගැන පැහැදිලි කරලා තියෙන නිදේශනා හෝ අනිත් ස්වාමීන් වහන්සේලා පෙන්වන ඒ දහම් කොටස් මෙතෙන්ට සම්බන්ධ කරගන්න. එහෙම රූප ගැන බලබලා බලබලා ඉන්නකොට විඥානයේ රූපෙට දැසගන්නට ඔක්කාන්ති නාම රූප නාම රූප දෙකට දැසගන්න ක්‍රම අඩු වෙනවා. දුවා පුතා අම්මා තාත්තා කියලා සිහි කර කර සිහි කර කර සතර මහා ධාතුවේ පැත්තට විඥානයේ දැසගන්නකම අඩු වෙනවා. එයි සතර මහා ධාතුව දකින්න දකින්න දුව පුතා කියන එක හුදු ප්‍රඥප්ති මාත්‍රයක් රූපේ දකිනකොට සේවීම් මාත්‍රයක් නේද කියන නෝන එනවා. ආපහු ටික ටික ටික ටික එනකොට ඔබට ආපහු උපන් ස්ථානට යන්න පුළුවන්. ඒ කෙලෙස් අඩු වෙනකොට ස්පර්ශය නිසා පෙනෙනවා කියලා බලන්න පුළුවන්. එතකොට පෙනෙන දේ පෙනෙන්නේ ඉස්සෙල්ලා තිබ්බන මේ ස්පර්ශය නිසායි පෙනෙන්නේ. පෙර නොතිබීම හටගත්තා. එහෙම පෙනෙන දෙයින්ද ස්පර්ශ නැති වුණ නැති වෙනවා කියන එකට ප්‍රාර්ථනාවකට ඕනේ. ඔබ එතන එතන ජීවත් වෙනවා දකින්න අහන්න ඉස්සෙල්ලා තිබ්බා නෙමෙයි දැක්කයන් ඇහුවෙන් පස්සේ තියනවා නෙමෙයි. දකින්න ඉස්සෙල්ලා තිබ්බා නෙමෙයි කියනකොට අතීතයන්ට අතහරිනවා දැක්කයන් පස්සේ තියෙනව නෙමෙයි කියනකොට අනාගතාන්තයක් හරිනවා. මේ හේතු ටික නිසා හටගත්ත කියලා දකින නිසා උච්ඡේද දෘෂ්ටිය අතහරිනවා හේතු ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා දකින නිසා තියෙනවා ඉන්නවා කියලා සාස්ත්‍ර දෘෂ්ටිය අතහරිනවා වර්තමානයේ තුල ඔබ දර්ශනයක් දකිනවා අතීත අනාගත අන්ත දෙක අතරලා උච්ඡේද සාස්ත්‍ර දෘෂ්ටිය අතරලා තමන් තුළ ජීවත් වෙනවා ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නිරුද්ධ වෙනවා කියලා. රූපය පිරිසිඳ දකින තැනට හිත තබලා කාම භංග අතහරින්න ස්පර්ශය නිසා පෙනෙනවා එනවා කියලා නාම ධර්ම ටිකට හිත තබලා රූපය සතර මහා ධාතු වශයෙන් හම්බෙච්ච කමත් අතහරින්න ස්පර්ශ නිරෝධයට හිත තබලා නාම කියන ටිකත් අතහරින්න මෙන්න මේ නාම රූප දෙකේ Nirodhaය දැක්ක දැක මේ විදිහට ස්පර්ශ Nirodhaය ස්පර්ශ කර කර ජීවත් වෙන එක තමයි රහතන් වහන්සේ කියන්නේ. ඒ ස්පර්ශ නිරෝධී පහස ඔබට මේ ජීවිතයේදීම ස්පර්ශ කරන්ට ලැබේවා කියන අදහසින් දේශනාව අවසන් කළා. හොඳයි පින්තු සාදුනන්දයක් පවත්තන්ට අපේ මේ දේශනාව තුළින් ජනිත වෙච්ච කුසලයන් අපි අනුමෝදන් කටයුතු තැන් වලට අනුමෝදන් කරමු මම ධර්මද්ද ධර්ම දේශනා කළා පින්මුතුන් බොහෝම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරලා ඉතාමත් වටිනා මේ දුක්ඛාගත සසර පැවැත්ම නැවැත්මක් කරන්ට උපකාර වන වටිනා ධර්මඥානයක් පහළ කරගත් ඔබ හැමදෙනාම මේ තුලින් වටිනා කුසලයක් සිදු කරගත්තා. මේක කියන කමන්නේ. මේ තුලින් ජනිත වෙච්ච සියලු කුසල ධර්මයන් අපි විශේෂයෙන් අනුමෝදන් කරමු පූජනීය මහ සංඝරත්නයට. පින්වත්නි මේ සම්බුද්ධ ශාසනයේ මොහොතක් ඕලෝක ජීවත් වෙන්නේ අද මේ විදිහට කුසල නිවන පැත්තකින් තැබේවා හොඳ නරක දෙක හෝ ලෝකේ දැනගන්න ඔබටත් මඩක් ඉදහසර ලැබුණේ අද විතරක් නෙමේ එදා ශරීර මුගලන් දෙනා වහන්සේගෙන් විකාශනය වෙච්ච ආනන්ද නන්ද රාහුලාදී මහපිනති මහබලතරුන් වහන්සේලගෙන් සුබමාන වෙච්ච අතීතයේ වැඩ සිටියා වූ අනාගතේ පහළ වෙන දැන් වැඩ සිටින මහ සංඝරත්නය නිසායි ඉතින් අද දවසේදී මේ මහා සංඝරත්නයේ කලනවට නියෝජනය කරමින් වැඩ ඉන්න තුන්වත් ස්වාමීන් වහන්සේලාට මේ දේශනාව තුළින් ජනිත වූ සියලු කුසලයන් අපි අනුමෝදන් කරන විශේෂයෙන් අවසරයි ඒ අපේ පුවන්වලස මහා චෛත්‍යරාජන වහන්සේ ಭಾರತයේ වැඩ සිටින අති ගෞරවනීය අපගේ මහානායක මාහිම්පාණන් වහන්සේ වන විතල වැටෙන වගේ අවසරයි හිතල වැටෙන වගේ මහානායක ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ පුජනීය මහා සංඝරත්නයට දේශ විදේශ විදේට විසිරී සිටින සියලුම ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් කරනවා පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිකාසිරසෝ සම්පත්‍ය සරසේවා පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් වෙන සෙනසෙන්ට මේ පින් හේතු පාරමී වේවා කියලා අපි අනුමෝදන් කරනවා. ඒ වගේම අද මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් ලෝකයක් සම්බුද්ධ ශාසනයක් මේ පින් උතුම්වත් මේ පින් උතුම් ඍජුවල් දුරවල් රැක ආරක්ෂා ආදී අදුප්‍රෝහිත ඉෂ්ඨකාරක සීල දෙවියෝද මේ රජ රටට අදුප්‍රෝහිත සීල දෙවියෝද එවැගේම මේ සර්ණමාලී මහා දිට්ඨිය වටා අරක් ගත්තා වූ භූමාතු දෙවියන්ගේ ඉඳලා යම්තා අල්පේශාක්‍ය මහේශාක්‍ය යම්තා දේවගණ සොම්නක් සිටිනම් මේ විහාරවාසී සිළු දෙවියෝද ගාමක් ශ්‍රේෂ්ඨය තුල වාසය කරන සිළු දෙවියන් සිළු දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු නම් පරං ඒ වගේම <coughs> අපවත් වේවදල සංඝ පිටුන් වහන්සේලාටත් ඒ වගේම ගිහි ඥාතිත්වයෙන් කලුරිය කළා වූ ඒ සියලු ස්වාමීන් වහන්සේලාගේ සියලු ගිහි ඥාතීනොත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළා වූ මේ පින්වුතුන්ගේ මිය පරලෝකියා වූ සියලුම ඥාතින්ට මේ පින් අපි අනුමෝදන් කරන අනුමෝදන් වේවා ඥාතින් මේ පින් අනුමෝදන්ව දුකක සිටිනන් දුකෙන් අත මිදී සපත් භාගයටපත් වෙන උතුම්ම සනසෙත්වා කියලා සාදු කියලා ඥාතිට. දවසක් ආනන්ද හාමුදුරුව දේශනා කරන ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මට දැනෙනවා හරියට අදත් මේ ශාසනයේ පවතින කල්යාණ මිත්‍ර ඇසුරමයි කියලා. එලා බුදුරජාණන් වහන්සේ දේශනා මාහේ වංගානන්ද මාහේ ආනන්ද එහෙම කියන්න එපා ආනන්ද එහෙම කියන්න එපා. භාග්‍යයක් සම්පූර්ණ ශාසනයෙන් පවතින කල්යාණ මිත්‍ර ඇසුරයි කියලා. ඉතින් අද දවසේදී ඒ බව සනාථ කරමින් හරියට මස් කඩේකට කඩේක ඉන්න මරණයට නියත වෙච්ච ගවයෙක් වගේ හෙට දවසේදී ජරා මරණයට නියත වෙච්ච ඔබගේ මගේ ජීවිතයට ජරා මරණයෙන් මිදෙන නිවීමේ පණිවිඩය හරියට දානපතියෙක් ඇවිල්ලා පින්පින්සාවක් ගවය නිදහස් කළා වගේ මරණයට අපේ කැපවෙච්ච ජරා මරණයට අපේ කැපවෙච්ච ජීවිතයෙන් අජරාමර බව පැහැදිලි කරගන්න තියෙන මේ ක්‍රමය ඔබටත් මටත් ඔබට කියලා දෙන්න ඔබට අහගන්න තියෙන මේ උතුම් සද්ධර්ම දේශනාවේ කලන වැට පවත්තන්ට හේතුනේ ඇත්තටම රොසානි විජේසිංහ මෙතිනිය ඒ මහත්මයා දුවදරුවෝ ඇතුළු සියලු දෙනා. ඉතින් ඒගොල්ලන්ගේ මුළු ජීවිතේට ආශිර්වාදයක් ලැබෙන කිව්වත් නැතත් ඒගොල්ලෝ මං කියනකොටත් ඇත්තට කැමති නැහැ. ප්‍රාර්ථනා කළත් නැතත් කැමති වුණත් නැතත් මුළු ජීවිතයකට ශාන්තිය ලැබෙන පින්කමක් ඒගොල්ලෝ කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ಗುಣ මොකු වෙන්න එපා, ගුණේ මකන්න එපා කියලා. ඒ හින්දා මම මේ ටික මතක් කරන්නේ. එහෙම කියන එක ගුණේ මකන කමක් නෙමෙයි. මහා කෙලෙස් වශයෙන් උසවතවන කමක් නෙමෙයි. කිය යුතු දේ කිව්වා. ගුණවත් වූ දේ. ඒකෙන් කාරණා දෙකක් තියෙනවා. ඒ අයගේ ජීවිතයට යහපත එනවා වගේම ධර්ම ශ්‍රවණය කරන සත්පුරුෂ ඔබට සිත උපදිනවා දවසක අනේ මේ වගේ අහිංසක ලෝකයා සතර දුකින් ඈතර වෙන සද්ධර්මයකට දායක කළා වෙලා මහා සත්පුරුෂ ක්‍රියාවක් මාත් කරන්න ඕනේ කියලා ඔබට කුසල් සිත් පහළ වෙන්න ඒක හේතුවක්. අර ගොල්ලන්ගේ කුසල් සිතට ඔබට දායක වෙන්න පුළුවන්. මේ වගේ මේක මතු කළාම අර්ථය ගොඩායි. ඒ නිසා ඉතින් ඒ මුසේකර නැතිනිය මහත්මා දුවදරුව ඇතුලේ පවුලේ සියලු දෙනා ඒ වගේ මේ සාගර පුතා ආදී වැඩ කටයුතු කරන උදව් උපකර කරන යම්තා අය ඇති ඒ වගේම මේවා හදන්න කරන්න උදව් වෙච්ච ඒ වගේම සති ටීවී එකේ ඒ මදුසංක පුතා ඒ වගේම ඒ කුමාර පුතා ආදී බොහෝ මේ සඳහා කැපවෙච්ච අය ඉතින් මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සියලුම කුසල් ඒ පින්වත් සියලු දෙනාට අපි අනුමෝදන් කරනවා මේ කුසල බලෙන් ඒ අයගේ ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපලෝපද්‍රව දුරු වේවා කරන කියන විලෙන් දන් ගෞතම්බත් ආදී ධාර්මික සංකල්පනාවන් දිනෙන් දින දියුණු වේවා සාර්ථක වේවා ඒ වගේම පෞලිය උදුවේ ඥාතින් අසල්වාසීන් අතර සාමයේ සමගිය සෝදත්වයේ පැතිරේවා ඒ වගේම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවි සනසී පැමිණ වැඩවදාළු උතුම් වූ නිර්වාණ සම්පත්‍ය සාක්ෂාත් කරගන්නට ඒ මේ ධර්ම දේශනාව සංවිධානය කළ සකස් කළ ඒ පින්වත් සෑම දෙනාටම මේ කුසල් හේතු පාරමිතාවක් වෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ දේශනාව ශ්‍රවණය කළ අපේ පින්වත් සිල් මෑණිවරුන්ටත් ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන යම්තා පිරිසක් වූ ඔබ සිල් දෙනාට මේ කුසල බලයෙන් ඔබ සිල් දෙනාගේ පින්වත් මෑණිවරුන්ගේ ඔබ සිල් දෙනාගේ ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපලෝපද්‍ර දුර වේවා කරන කින යහපත් දහස් සියල්ල සාර්ථක වෙත්වා සමුද්ද වෙත්වා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවි සැනසී පැමිණ වැඩවදාළ උතුම් නිර්වාණ සම්පත්තිය මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගන්නට ඒ ස්පර්ශ නිරෝධය මේ ජීවිතයේම ස්පර්ශ කරන්ට ඔබට මේ කුසල් හේතු පාරමිතාවක්ම වේවා කියලා ශිංසනය කරනවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි